පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තිබෙනවා ධර්මාශ්‍රවණී ආනිසංස පහක් පිළිබඳව පළමුවෙනි එක තමයි අශ්‍රතං සුනාති නොඅසපු දේවල් අහන්නට ලැබෙනවා. ඒක ධර්මාෂ්ටවණේහි පළවෙනි ආනිසංසය. දෙරන්න තමයි සුතං පරියෝදකෙන්ති. අහපු දේ නැවත නැවතත් අහනකොට ඒක වඩාත් පැහැදිලි වෙනවා, පිරිසිදු වෙනවා, හොඳින් ධාරණය වෙනවා. ඊළඟට කංකං විතරති කියලා සඳහන් වෙනවා. යම් යම් සැක සංකාති ගුණ මන් ධර්මයේ පිළිබඳව නැවත නැවත ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ලාට කාලයාගේ වැයමින් ඒසක සංකා දුරු වෙලා යනවා. ඊළඟට දිට්ඨි මුදුන් කරෝති කියලා සඳහන් වුනේ දෘෂ්ටිය ඍජු වෙනවා. වඩ වඩාත් නිවැරදි අවබෝධය ඇති කරගන්න උපකාරී වෙනවා ධර්ම ශ්‍රවණය. ඊළඟට චිත්තමස්ස පසීදති. එකඟ සිතින් යුක්තව ධර්ම ශ්‍රවණය කරනකොට හිතේ සංසිඳීම ඇති වෙනවා. ඒ ධර්මාවබෝධයටත් පත්‍ය වෙන්න පුළුවනි. දැන් නිතර ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ලාට මේ කාරණා ආනිශංස වශයෙන් ලැබෙනවා. දැන් මේ පින්නතුන්ලාට අලුත් සූත්‍ර ඉගෙන ගන්න ලැබෙනවා පිළිවෙලින් මේ සංයුතනිකායේ තියෙන ධර්ම දේශනා නැත්නම් සූත්‍ර දේශනා ශ්‍රවණය කරනකොට කලින් නොආසකූ සූත්‍රාන්තයන් මුල් කරගෙන ධර්මය හට ලැබෙනවා. ඒ වගේම සමහර දේශනාවල තිබෙන කාරණා මේ පින්නතුන්ලා කලින් අහලා තිබෙන්නත් පුළුවන්. එසේ වුණත් නැවත නැවත අහනකොට ඒ කලින් අහපු කාරණේ වඩා හොඳට පැහැදිලි වෙනවා. ඒ වගේම ධාරණේ හිතේ තැම්පත් වෙනවා. ඊළඟට මොනවා හරි කාරණයක් පිළිබඳව සැක සංකා තිබුණා නම් අපැහැදිලි දැන් තිබුණා නම් ඒවත් දුර වෙලා ගිහිල්ලා සැක දුරු වී යනවා. නිතර ධර්මාශ්‍රවණය කරනකොට ඒ කාරණා අනුව යෝනිසෝ මනසිකාරයේ පවත්වනකොට දෘෂ්ටිය ඍජු වෙනවානේ. දැන් මේ පින්නතුන්ලා මුලින් බණ අහනකොට ඇති සිතේ තිබිච්ච තත්වයට වඩා දැන් ධර්මය ගැන පැහැදිලි වැටහීමක් අවබෝධයක් මේ කාලය තුල ක්‍රමයෙන් වර්ධනය වෙලා තිබෙනවා. තව ඉදිරියටත් අපි වර්ධනය කරගන්නට බලාපොරොත්තු වෙනවා. නේද? ඊළඟට තැන්පත් සිතින් සාවධානව ධර්මාශ්‍රවණය කරනකොට සිතේ පැහැදීම ඇති වෙනවා. මෙන්න මේ ආනිසංස ධර්ම ධර්මාශ්‍රවණයෙන් ලැබෙන බව භාග්‍යතුන් වහන්සේ වදාළා තිබෙන නිසා තමන්ට අවස්ථාව ලැබෙන පරිද්දෙන් ධර්මාශ්‍රවණය කිරීම මේ පින්වතුන්ලා ජීවිතේ සිදු කර ගන්නා මහත් වූ භාග්‍යයක් හැටියට සලකා ගන්නට ඕන. ඒ අනුව අද අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ සංයුත්ත නිකායේ ශලායතන වර්ගයට අයත් භාරද්‍රාජ සූත්‍ර දේශනාවයි. එක් අවස්ථාවකදී පින්ඩොල භාරද්වාජය කියන රහතන් වහන්සේ කෝසම්බියේ ගෝසිතාරාමයේ වැඩ වාසය කළා. මේ පින්ඩොල භාරද්වාජ රහතන් වහන්සේ යම් කාරණයක් නිසා බොහොම ප්‍රසිද්ධයි. මොකද්ද කාරණේ? මතකද මේ පින්වතුන්ලාට එක්තරා සිටුවරයෙක් උණගස් පෙලක් හිටවල ඒ උණගස් මුදුනේ හඳුන් ගැටයකින් ලියවපු පාත්‍රයක් එල්ලලා ප්‍රකාශයක් කෙරෙව්වා කවුරු හරි රහතන් වහන්සේ නමක් irdimat රහතන් වහන්සේලා ඉන්නවා නම් කවුරු හරි අහසින් ගිහිල්ලා මේ පාත්‍රය ගත්තොත් ඒ ගන්නා කෙනාට පාත්‍රය හිමි වෙනවා කියලා එක්තරා සිටුවරේ ප්‍රකාශයක් කෙරෙව්වා මේ ප්‍රකාශය කරවලා උණුගස් පෙළයට ගැට ගහලා ගැට ගහලා උණුගස් මුදුනේ හඳුන් ගැටෙන් ලියවපු පාත්‍රය එල්ලා තැබුවා. දවස් කිහිපයක් ගියා කිසි කෙනෙක් හරියට ඉදිරිපත් වුණේ එ르දීන් ගිහින් මේ පාත්‍රය ගන්න. නිගණ්ඨ නාද පුත්‍රාදී අන්‍ය ආගමික ශාස්ත්‍රවරු ඊළඟට අනිතීර්ථක ශ්‍රාවකයෝ ඇවිල්ලා නොඑක් විදිහට මේ සිටුවරයාට ඇවිටිලි කළා අපිට මේ නොවටිනා දෙයක් නිසා ඇති ප්‍රාතිහාර්ය පෙන්වන්න අවශ්‍ය නැහැ. ඔබ ගෙලින්ම අපට දෙන්න කියලා එහෙම ඉල්ලා හිටියා. නමුත් මේ සිටුවරයා කිව්වා එහෙම ලැබෙන්නේ නැහැ. අහසින් ගිහින් ගන්න කෙනාට තමයි මේ පාත්‍රය ලැබෙන්නේ කියලා. කොහොම දවස් කීපයක් ගියා. දැන් ඉතින් ගන්න කෙනෙක් නැති නිසා මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා. එහෙමනම් මේ ලෝකයේ එරිදිමත් රහතුන් වහන්සේලා නැතුව ඇති. ඒක තමයි කිසි කෙනෙක් මේක නොගන්නේ කියලා. නමුත් ඒ වෙනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා සද්ධර්මයේ පැතිරී ගිහිල්ලා සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලා බිහි වෙලා එර්ධිමත් ශ්‍රාවකයන් වහන්සේලා පවා වැඩි ඉන්න යුගයක්. ඉතින් මේ කාරණේ සැලෙවිච්චාම දවසක් මේ මොගලන් මහරහතන් වහන්සේ පින්ඩොල භාරද්වාජ රහතන් වහන්සේ පින්ඩපාතේ වැඩම කරන්න සූදානම් වෙනවා. සෝදානම් වෙන අවස්ථාවේදී මිනිස්සෙගේ මේ කතාව අහන්න ලැබුණා. මේ එර්දිමතුන් වහන්සේලා නැති නිසා වෙන්න ඕන මේ පාත්‍රය ගන්න කිසිවක් නැ කිසි කෙනෙක් නැත්තේ ආදි වශයෙන් කියලා මේ කියන කතාව ඇහුණා. ඉතින් පින්වල බාරද්දාජේ ස්වාමින් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට මතක් කළා ආස්මතුන් වහන්සේ නැත්නම් මුගලාන් ස්වාමින් වහන්සේ එර්දිමතුන් වහන්සේලා අතරින් අගතන්පත් නිසා වහන්සේ තමයි මේ පාත්‍රය ගන්න සුදුස්සා වෙන්නේ. ඒ නිසා මේ මිනිසින්ගේ සැක දුරු කරවන්න මේ පාත්‍රය එ르දියෙන් ගිහිල්ලා ලබා ගන්නයි කියලා ආරාධනා කළා. නමුත් මුගල්ලාන ස්වාමින් වහන්සේ ඒ පාත්‍රය ගන්න ඉදිරිපත් වුණේ. මුගල්ලාන ස්වාමින් වහන්සේ පින්වල බාරද්වාජ ස්වාමින් වහන්සේට නැවතත් මතක් කළා. ඔබ වහන්සේටත් පුළුවන් එ르දියෙන් ගොස් මේ පාත්‍රය ගන්න. ඒ නිසා ඔබ වහන්සේම ගන්න කියලා. එතනදී පින්ඩොල භාරද්වාජය ස්වාමින් වහන්සේ අර උණගස් මුදුනේ එල්ලා දෙවිච්ච පාත්‍රය ගන්න ඉදිරිපත් කළා. මොකද කළේ සිවුරු පොරවාගෙන දැන් මේ ස්වාමින් වහන්සේලා නැත්නම් මහරහතන් වහන්සේලා දෙදෙනා වහන්සේ සිවුරු පොරවා ගත්තේ නගරයට ඇතුළු වෙන්න ඉස්සෙල්ලා තියෙන එක්තරා පාළු ප්‍රදේශයක තිබිච්ච ගල් තලාවකට වෙලා අර සිවුරු පොරවපු ගල් තලාවෙම මහපටැඟිල්ලෙන් උස්සාගත්ත එල්දී. විශාල ගල් තලාවක්. ඉතින් දැන් මේ පින්ඩොල භාරද්වාජ රහතන් වහන්සේ අහසින් මේ ගල්තලාවත් ඔසවාගෙන එ르දීන් නගරේ වටේ යනවා. මිනිස්සෙයින්ට රහතන් වහන්සේව පේන්නේ මහ විශාල කනුගල් පර්වතයේ පේනවා. ඉතින් මිනිස්සු බය වුණා. තැති ගත්තා. දැන් බලන්න අපිට මේ අහසින් යන කනුගලක් පේනොත් එහෙම මොකද වෙන්නේ? තැති ගන්නවානේ. මේ මිනිස්සු බයලා තැති ගත්තා මේ කනුගල මිනිස්සෙන්ගේ උඩට පතිත වෙයි කියලා. ඊට පස්සේ මේ මහරහතන් වහන්සේ තමන් වහන්සේව පෙනෙන්න සැලැස්සුවා. ඒ ගමන මිනිස්සු සාදුකාර දෙමින් ආරාධනා කළා පහලට වැඩම කරන්න හැටි. ඊට පස්සේ මේ රහතන් වහන්සේ මහපටැඟිල්ලෙන් අර කළු ගල තිබිච්ච තැනට විසි කරලා එරදීෙන් අර පාත්‍රයත් අරගෙන අහසේ නැවතත් ප්‍රදක්ෂිනා කරනකොට අර සිටුතුමාත් මේක දැකලා මේ ප්‍රාතිහාර්ය දැකලා සාදුකාර දෙමින් ආරාධනා කළා පාත්‍රයත් අරගෙන තමන්ගේ සිටුමැදුරට වැඩම කරන හැටියට. ඉතින් දැන් මේ පින්ඩොල භාරද්වාජ මහරහතන් වහන්සේ අර සඳුන් පාත්‍රයත් රත් සඳුන් පාත්‍රයත් අරගෙන එරදීම සිටුතුමාගේ මන්දිරයට වැඩම කළා. ඊට පස්සේ මේ සිටුතුමා බොහොම සතුටු වෙලා පාත්‍රය කිරෙන්න ප්‍රණීත ලෙස පින්ඩ පාත්‍රය බෙදලා පාත්‍රය සමගම පූජා කළා. පින්ඩොල භාරද්වාජ මහරහතන් වහන්සේ දැන් මේ පාත්‍රයත් අරගෙන විහාරස්ථානයේ සෙනසුනට වැඩම කරනවා. මිනිසයොත් මේ සිද්ධිය දැකලා කරලා ප්‍රීතිഘോഷා කරන්න පටන් ගත්තා. මහරහතන් වහන්සේ පළමුවෙන් වැඩම කරනවා මිනිසයොත් ඔල්වර සංහඬ දෙමින් අත්කොල සංගාමි ප්‍රීතිഘോഷා පවත්වමින් පසුපස්සේම පැමිණියා. භාග්‍යතුන් වහන්සේ විහාරස්ථානයේ වැඩ සිටියදී භාග්‍යතුන් වහන්සේ මේ මිනිසු කෑකෝ ගගා ඔල්වර සංහඬ පවත්වමින් ප්‍රීති වෙමින් මහා ഘോഷා පවත්වමින් එන සද්ද ඇහුණා. ඇහිලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසාවා දාලා මොකද මේ මිනිස්සු උසහඩ මහාඩ පවත්තමි මේ විදිහට ප්‍රීතිഘോഷා පවත්වන්නේ කියලා. ඉතින් එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කළා මෙන්න මෙහිමයි මේ අසවල් සිටුවරයා උණුගස් පිළිවෙලින් බඳලා රත්හඳුන් පාත්‍රයක් එල්ලා තිබ්බයි එදිමත් රහතුන් වහන්සේලා ඉන්නවා නම් මේක එරදීෙම ගන්නයි කියලා. ඉතින් මේ අපේ පින්ඩොල භාරද්වාජ ස්වාමීන් වහන්සේ පාත්‍රය එරදීෙන් වැඩම කරලා ගත්තා. ඒක දැකලා මිනිස්සු ප්‍රීති වෙමින් මේ කෑකෝග ගහනවායි කියලා. ඊපස්සේ ඉතින් භාගිතුන් වහන්සේ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා රැස් කරවල පින්දුල භාරද්වාජය රහතන් වහන්සේත් කැඳවා මේ කාරණේ ඇත්ත නැත්ත විමසා දැනගෙන භාගිතුන් වහන්සේ තැනදී ආවාද කළා. මේ වගේ මේ සඳුන් පාත්‍රයක් වාගේ වටිනාකමින් අඩු දෙයක් වෙනුවෙන් උත්තරී මනුෂ්‍ය ධර්මයේ අති ප්‍රාතිහාර්ය පෑම භික්ෂුන් වහන්සේලාට ගැළපෙන දෙයක් නෙමේ සුදුසු දෙයක් නෙමේ නිසා මේ මත්තට මේ වගේ දේවල් සඳහා එරි ප්‍රතිහාරි පෑම නොකළ යුතුයි කියලා එතනදී ශික්ෂා පදයකුත් පනවා වදාලා අර සඳුන් පාත්‍රයක් කෑලි කෑලි වලට කඩා බිඳ දාලා වික්ෂුන් වහන්සේලාට ආලේප කිරීම සඳහා ගන්න හැටියට භාග්‍යතුන් වහන්සේ අවස්ථාවේදී නියම කළා. ඔන්න ඔය කාරණෙන් තමයි පින්ඩොල භාරද්වාජ ස්වාමීන් වහන්සේ බොහෝ දින අතර ප්‍රකට භාවයට පැමිණියේ අර 이르දි ප්‍රාතිහාර්ය නිසා. දැන් මේ පින්ඩොල භාරද්වාජ ස්වාමින් වහන්සේ පිරිහුණු භවභෝග සම්පත් තිබෙච්ච බ්‍රාහ්මණ පවුලක කෙනෙක්. ඒ කියන්නේ භවභෝග සම්පත් අතින් පරිහානියටපත් වෙච්ච බ්‍රාහ්මණ පවුලක කෙනෙක් තමයි. ඉතින් අර තමන්ගේ භෝග පරිහානිය සලකාගෙන පැවිදි වුණා. පැවිදි වෙලා ඉස්සෙල්ලා විශාල පාත්‍රයක් අරගෙන කැමති තරම් මේ පාත්‍රයට පින්ඩපාතේ කරගෙන කැමති තාක් වළඳනවා. නෝක නිසා තමයි මේ පින්ඩොල භාරද්වාජය කියන නමත් හැදුනේ කියලා අර භාරද්වාජ බ්‍රාහ්මණයාට පින්ඩෝල කියන කෑල්ල ආදේශ වුණේ නම ආදේශ වුණේ අන්නේ විදිහටයි කියලා අට කතාවෙහි සඳහන් වෙනවා. ඉන් පස්සේ කාලේ මේ ස්වාමින් වහන්සේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා පමණ දැන ආහාර ගනිමින් නුවණින් යුක්තව බණ භාවනාවෙහි යෙදිලා අරහත්ත්වයටපත් වුණා. ඒ වුණත් අර තමන්ගේ භවභෝග සම්පත් පිරිහීම නිසා ජීවිකාව කරගන්නා පිණිස පැවිදි වෙච්ච නිසා පින්ඩෝලේ කියන නාමය මුලට පට බැඳී තිබුණා. ගෝත්‍රයෙන් ඒ ස්වාමින් වහන්සේ භාරද්වාජය නිසා පින්ඩොල භාරද්වාජය කියන නමින් තමයි ව්‍යවහාර වුණේ. මේ මහරහතන් වහන්සේ එක්තරා කාලයකදී කෝසම්බියේ ගෝසිතාරාමයේ වැඩ වාසය කරනවා. ඒ වගේ අවස්ථාවකදී කෝසම්බියේ හිටපු රජතුමා උදේින රජතුමා මේ පින්දුල බාරද්වාජ මහරහතන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා වන්දනමාන කරලා පැත්තකින් අසුන් අරගෙන සතර සාමීච කතා බහි යෙදিলা මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් පවසා සිටියා. අටකතාවෙහි පැහැදිලි කරනවා කෙබඳු අවස්ථාවකද මේ රජතුමා පින්ඩොල භාරද්වාජ ස්වාමින් වහන්සේ වෙත පැමිණියේ කියලා. මේ පින්ඩොල භාරද්වාජ ස්වාමින් වහන්සේ එක්තරා දවසක සවැත් නුවර පින්ඩපාතේ වැඩම කරලා දානි වළඳලා ඉවර වෙලා ඒ කාලේ මේ උරුම උෂ්ණ කාලයක්. ඒ නිසා මේ ස්වාමින් වහන්සේ සිසිල් සුලං හමන සීතල තියෙන තැනක තමයි දිවා විහරණය කරන්න කැමති වුණේ. මොකද උෂ්ණ කාලයක් නිසා මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ උදේන රජුරුවන්ගේ උද්‍යානයේ තියෙන්නේ ගංගාවක් අද්දර ඒක නිසා මේ එතනට වැඩම කරලා දහවල් කාලේ අර උදේන රජුරන් උයනේ ගත කරන්න ඕනෑ කියලා හිතාගෙන මේ ස්වාමින් වහන්සේ එ르දියෙන් අහසින් ගිහිල්ලා අර ගම් ඉවුර අද්දර තියෙන උදේන රජුරවන්ගේ උයනේ දිවා විහරණයේ පිණිස එක්තරා ගහක් මුල වැඩ හිටියා. ගඟ අද්දර නිසා ගඟ හරහා හමාගෙන එන සිසිල් සුළං වලින් මේ ස්වාමින් වහන්සේට පහසුව සැලසුණා. ඔය අතරතුර එබ්දේන රජතුමා ඒ නුවර විශාල උත්සවයක් සැනකෙලි උත්සවයක් පවත්වන්නට යෙදුනා. දවස් හතක් තිස්සේම නොඑක් විදියට කැවිලි බෙවිලි කාලා බීලා ඊළඟට මත්පැන් පානය කරන අය එහෙම කරලා ඉතින් ওই විදිහට මේ දවස් හතක් තිස්සේම පැවති උත්සවයක් සංවිධානය කරලා තිබුණා. උදේන රජතුමත් මේ උත්සවයට සහභාගී වෙමින් දවස් හතක්ම නොඑක් විදිහට කිලිසෙල්ලමින් ගත කරලා මත්පැන් පානය කරලා හත්වැනි දවසේ උයන සරසවල මහජනයා පිරිවරාගෙන මගුල් මංගලාසනේ මංගල ශිලාසනයට ගිහිල්ලා එතන ශයනය කළා. රජතුමාගේ එක්තරා පරිවාර ස්ත්‍රියක් නැත්නම් විසවක් රජතුමාගේ පාද සම්බාහනය කරමින් හිටියා. රජුරුව ක්‍රමයෙන් නින්දට වැටුණා. නින්දට වැටුණායින් පස්සේ අවශේෂ මේ ස්ත්‍රීන් පරිවාර ස්ත්‍රීන් නැත්නම් විසවවරු දැන් ඉතින් අපි මේ රජතුමාව සතුටු කරවන්න නැටුම් ගේම් දක්වමින් මෙතන ඉඳලා වැඩක් ඇත්තේ නැහැ. රජතුමා නින්දටපත් වුණා. ඒ නිසා අපි මේ උයනේ තියෙන සිරිනර බණ්ඩෝ නැහැ කියලා තමන්ගේ අත්වල තිබිච්ච නොයෙක් විදිහේ තෝරේ භාණ්ඩ ඒවා තැන් තැන් වල දාලා මේ අය අනික් පිරිස මේ විසෝරු ටික කොමලා උයනේ තියෙන සිරිනර මෙමින් මල් බල බලා ගස්වල තියෙන ගෙඩි කඩා කමින් ඔහොම ඇවිදිනකොට ඔය අතරේ දැක්කා පින්ඩොල බාරද්වාජ ස්වාමීන් වහන්සේ තා දිවා විහරණයේ පිනිස ඒ උයනේ අර ගඟ අද්දර තිබිච්ච ගහක් මුල වැඩ ඉන්නවා මේ ස්ත්‍රීන් පිරිස කියන රජුරාගේ අන්තපුර ස්ත්‍රීන් පිරිස තෙරුන් වහන්සේව දැකලා කට්ටියම නිස්සබ්ද වෙලා බොහොම තැම්පත්ව තෙරුන් වහන්සේ වෙත පැමිණිලා වන්දනා කරලා පැත්තකින් අසුන් ගත්තා. මේ තෙරුන් වහන්සේ බින්දොල බාරද්වාජ ස්වාමීන් වහන්සේ මේ අන්තපුර ස්ත්‍රී පිරිසට ධර්ම දේශනා කළා. ඉතින් මේ පිරිසත් බොහොම සදහැසිතින් යුක්තව බණ අසමින් සිටියා. අර රජ්ජුරුවන්ගේ පාද සම්භාහණය කරමින් හිටපු අන්තපුර ස්ත්‍රියට මේ ගැන හිතේ අමනාපයක් ඇති වුණා. ඒ කියන්නේ අනික් කට්ටිය ගිහින් බනහනවා දැන් මට මේ රජුරෝ ළඟට වෙලා ඉන්න වෙලා තියෙනයි කියලා. එයාගේ හිතේ නුරුස්නාකමක් ඇති වුණා. ඇති වෙලා මොකද කළේ? පාද සම්භාහණය කරමින් හිටි කකුල හොල්ලලා රජුරුවන්ව කීදුවා. අවදි කෙරෙව්වා. ඊට පස්සේ ඉතින් රජුරෝ ඇහැරුණා. හැරලා බැලුවා අවශේෂ නැටුම් ගේම් දක්වමින් හිටපු අන්තපුර ස්ත්‍රීන් ටික නැහැ. මේ අය කොහෙද ගියේ කියලා රජතුමා අර ළඟ හිටපු ස්ත්‍රියගෙන් ප්‍රශ්න කළා. ඉතින් අර ස්ත්‍රිය නම් කිව්වා මේ ඒ පිරිස ඔබතුමාව අතහැරලා දාලා ගිහිල්ලා අන්න එක්තරා මේ පැවිදි ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉන්නවා. ඒ උන්වහන්සේ වට කරගෙන වාඩි වෙලා ඉන්නවා කියලා කිව්වා. මේ උදේන රජුව බොහොම ක්‍රෝධ බහුල කෙනෙක් නිතර කිපෙන කෙනෙක් කියලා ප්‍රසිද්ධව තිබුණා. මේ රජුරුවත් ඒ අවස්ථාවේ කෝපයටපත් වුණා. මොකද මේ ශ්‍රී පිරිස රජතුමාව අතහැරලා දාලා ගිහිල්ලා ස්වාමින් වහන්සේ නමක් වට කරගෙන බණහනවයි කියලා ආපු හැටියෙම තරහ ගියා. තරහ ගිහිල්ලා හොඳ වැඩක් කරන්නම් කියලා මොකද කළේ? මේ රජතුමා දැක්ක උයනේ තිය ගහක තියෙන දිමි කොටුවක්. රජුරෝ කරබැලි අර දිමි කොටුව කඩා ගන්න සූදානම් වුණා. අශෝක ගහකයි දිමිකොටුව බැඳලා තිබුණේ මේ රජුරුව මොකද කළේ අශෝක ගහේ අත්ත නමලා දිමිකොටුව කඩා ගන්න සෝදානම් වුණා. ඒත් එක්ක මොකද උනේ දිමිකොටුව ඉහිරිලා ගිහිල්ලා රජුරුවන්ගේ ශරීරය පුරාම දිමි ටික පතිත වෙලා දැන් කරන්න ගිය අකුසල කර්මය වෙනුවට උනේ වෙන දෙයක්. අන්න බලන්න ඒකේ විපාකයේ වෙලාවෙම ලැබිච්ච හැටි. මොකද දැන් රහතන් වහන්සේ නමකගේ ඇඟට දාන්න නෙමෙයි දිමිකොටුව කඩන්න හදන්නේ. දිමිකොටුව කඩන්න හදනකොට දිමිකොටුව කැඩිලා විහිරිලා රජුරුවන්ගේ ඇඟට දිමි ටික වැටුණා. ඊට පස්සේ අර වැටිච්ච දිමි ටික රජුරුවන්ව කන්න පටන් ගත්තා. ඔය අතරේ පින්ඩල පාරද්දාජය ස්වාමින් වහන්සේ දැක්කා මේ රජතුමා දුෂ්ට සිතින් දැන් Tamanට බීඩා කරන අදහසෙයි මේ එන්න හදන්නේ කියලා එ르දියෙන් අහසින් වැඩම කළා. ඊට පස්සේ අර වනහමින් හිටපු අන්තපුර ස්ත්‍රී පිරිසත් රජුරුවන් වට කරගෙන රජතුමාගේ ශරීරයේ පිහිදානෝ වගේ අඟවමින් බිම හිටපු දිමිත් අරගෙන රජුරුවන්ගේ ඇඟට විසිකලාය කියලා සඳහන් තවදුරටත් මේ විහිළු දහනු කරලා තියෙන අනෙක් රජවරු නම් පැවිදි උතුමන් වහන්සේලා දැක්කහම ගෞරව කරනවා වැඳුම් පිදුම් කරනවා ඒ වුණාට මේ අපේ රජුරුව නම් පැවිදි උතුමන් වහන්සේලාගේ ඇඟට දිමිකොටු දාන්නයි සූදානම් වෙන්නේ කියලා විහිළු තහළු කරමින් අර අහක හිටපු දිමිත් අරගෙන රජුරුවන්ගේ ඇඟට දැම්මයි කියලා සඳහන් වෙනවා ඊට පස්සේ ඉතින් රජතුමාට ඒකෙන් මොකද වුනේ අර අන්තපුර විශ්වවෘෂ්‍යයෙන් Tamanට විහිළු තහළු කරනකොට Taman කරන්න ගිය වරද ගැන ලැජ්ජාවක් හිතේ ඇති වුණා. ඊට පස්සේ රජතුමා මොකද කළේ? උයන් පල්ලාම කැඳවලා ඇහුවා ඒ පැවිදි උතුමන් වහන්සේ වෙනත් දවස් වලටත් මේ උයනට පැමිණෙනවද කියලා. උයන් පල්ලෝ කිව්වා අනිත් දවස් වලටත් පැමි ස්වාමින් වහන්සේ මේ උයනට පැමිණෙනවා. කියලා දැනුම් දුන්නා. එහෙමනම් නැවත ආපු දවසක මට ඒ ගැන දැනුම් දෙන්නට ඕන කියලා රජතුමා උයන් පල්ලන්ට නියම කළා. හින්දල භාරද්වාජ රහතන් වහන්සේ නැවත දවස් කිහිපයකට පස්සේ ආයතර වගේ දිවා විහරණය කරන්නට මේ උයනටම වැඩම කරලා එක්තරා ගහක් මුල වැඩ හිටියා. උයන් පල්ලෝ දැක්කා නැවතත් දවසක මේ ස්වාමින් වහන්සේ වැඩම කරලා ඉන්නවා දැකලා කල්පනා කළා රජුරවන්ට මේ ප්‍රවෘත්තිය දැන සැලකලහම අපට තෑගි භෝග හම්බෙයි කියලා ඉක්මනින්ම ගිහිල්ලා දැනුම් දුන්නා. දැනුම් දුන්නාම රජතුමා මොකද කළේ? එදා අර වෙනදා වගේ එන ඉදිහට පෙරහැරෙන් ආවේ නැහැ. සද්දබද්ද බෙර ආදී ඔක්කොම නවත්තලා උසස් ඇමතිවරු පිරිවරාගෙන ඉක්මනින්ම උයනට පැමිණියා. පැමිණිලා මේ පින්ඩට භාරද්වාජ ස්වාමින් වහන්සේ වැඩි ඉන්න තැනට සම්ප්‍රාප්ත වෙලා ස්වාමින් වහන්සේ සමග සතර සාමීච කතා බහින් යෙදিলা මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. මොකද්ද ප්‍රශ්නය? කෝණු කොහොබෝ භාරද්වාජ හේතුව කෝ පච්චයෝ යේනි මේ ධාරා භික්ඛු සුසුකාලකේසා භද්‍රේන යොබ්බලේන සමන්නාගතා පඨමේන වායස අන්කීලිතා විනෝ කාමේෂු යාව ජීවම් පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං චරන්ති අධානං චාපාදෙන්ති ප්‍රශ්නේ විමසනවා මෙන්න මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා අතර තරුණ වයසේ ඉන්න කලුගෙස් තිබෙන භද්‍ර යවුන වයසේ පසු වෙන කාමසප අනුභව නොකළ තරුණ භික්ෂුන් වහන්සේලා ඉන්නවා ඒ අය දිවිහිමියෙන්ම පිරිසුදු බඹසර ආරක්ෂා කරනවා. ඒ වගේ මේ Brahmacharyaව සිඳ ගන්න නැතුව බොහෝ කාලයක් ඒක පිරිසිදුව පවත්වා ගන්නවා. මේකට හේතුව කුමක්ද? කාරණේ මොකක්ද කියලා ප්‍රශ්න කළා. වැදගත් ප්‍රශ්නයක් නේද? يعني ඉතින් තරුණ වයසේ ඉන්න භික්ෂුන් වහන්සේලා එයා කම්සෝ විඳලත් නැහැ. තරුණ වයසේ ඉන්නේ. ඉතින් මේ අය මේ කම්සෝ විඳින්නේ නැතුව කොහොමද මේ Brahmacharyaව සිඳගන්නේ නැතුව පිරිසිදුව මේක බොහෝ කාලයක් තිස්සේ ඇතැම් විට ජීවිතාන්තය දක්වාම පිරිසිදුව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. අන්න ඒ අහපු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් භාරද්වාජ ස්වාමින් වහන්සේ මෙසේ වදාලා මහරජ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට වික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරලා තියෙනවා කොහොමද ඒතතුම් හේ භික්කවේ මාතුමත්තිසු මාතුචිත්තං උපට්ඨපේත භගිනිමත්තේසු භගිනි චිත්තං උපට්ඨපේත දීතුමත්තේසු දීතු චිත්තං උපට්ඨපේතාති කියලා ඔහොම අනුශාසනා කරලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ මව් වගේ කෙනෙක් දැක්කහම මව්ගේ වයසින් ඉන්න කෙනෙක් දැක්කහම මේ මගේ මව් කියලා එහෙම හිතාගෙන කතා බස් කරන්න එහෙම හිතාගෙන ඇසුරු කරන්න කියලා වදාලා තියෙනවා. ඒ වගේම තමන්ගේ සහෝදරියගේ වයස වගේ ඉබඳු මට්ටමේ කෙනෙක් දැක්කහම ස්ත්‍රියක් දැක්කහම මේ මගේ සහෝදරියයි කියන ඉබඳු සිතක් ඇති කරගෙන කතාබස් කරන්න නැත්නම් මේ ධර්ම දේශනා කිරීම ආදී කාරණා කටයුතු සිද්ධ කරනවා නම් ඉබඳු අදහසකින් ධර්ම දේශනා කරන්න ආදී වශයෙන් කියලා අනුශාසනා කරලා තියෙනවා. තමන්ගේ දියණියක් දියණියක් තරම් වයස ඇති කෙනෙකුට නම් තමන්ගේ දියණියක් බඳු කෙනෙක් යයි කියන සිත පිහිටුවාගෙන ඇසුරු කරන්න ඕන. ඉතින් අන්න ඒ විදිහටයි භාග්‍යතුන් වහන්සේ වදාළලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා තරුණ භික්ෂුන් වහන්සේලා ඉතින් තමන්ගේ මව්බඳු වයසේ කාන්තාවන් දැක්කා මේ මගේ මව්බඳු කෙනෙක් මව්ය කියලා සිත ඇති කර ගන්නවා සහෝදරියගේ වයසේ තරම් කෙනෙක් දැක්කාම මේ මගේ සහෝදරියක් කියන සිත පිහිටුවා ගන්නවා දියණියක් තරම් වයසේ කෙනෙක් නම් මේ මගේ දියණියක් කියලා එහෙම සිත පිහිටුවාගෙනයි කටයුතු කරන්නේ ඒ කියන්නේ එහෙම අර අන්‍ය කාන්තාවන් දැක්කත් රාග සිතක් ඇති කරගන්නේ මේ විදිහේ සිතක් පිළිටුවාගෙන කටයුතු කරනවා. ඒ නිසා මේ තරුණ භික්ෂුන් වහන්සේලා දිව්‍ය ඇදිතෙක් පිරිසිදු පිරිකුන් වමසර ආරක්ෂා කරනවා දිගු කලක් මේක රැක ගන්නවා බිඳ ගන්න නැහැ කියලා භාරද්වාජ ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නා. රජතුමා මේ පිළිතුර පිළිගත්තේ මෙන්න මේ විදිහටයි. ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම පිළිගත්තා නෙවෙයි. රජතුමා කියනවා පින්වත් භාරද්වාජ ස්වාමීන් වහන්සේ මේ සිත නොයේ කර්මුණු වලට ලොල් වෙනවා. ඒ කියන්නේ සමහර දවස් තියෙන්න පුළුවන් මව්වගේ කාන්තාවක් දැක්කත් ලෝභසිත ඇති වෙන්න පුළුවන්, රාගසිත ඇති වෙන්න පුළුවන්. සහෝදරිය වගේ වයසේ ඉන්න කාන්තාවක් දැක්කත් ලෝභසිත ඇති වෙන්න පුළුවන්, රාගසිත ඇති වෙන්න පුළුවන්. දියණිය වගේ වයසේ ඉන්න කාන්තාවක් දැක්කහම රාගසිත, ලෝභසිත ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක සියල්ලෙන් සියල්ලම හරියන පිළිතුරක් නෙමෙයි. සෑම දිනාට මේ කේසෙ වෙන්නේ නැහැ කියන එකයි රජතුමා මේ පවසා සිටි. ඒක නිසා තවත් හේතුවක් වෙනත් හේතුවක් තියෙනවද මේ තරණ භික්ෂුන් වහන්සේලා පිරිසිදුව බඹසර රැකගෙන බොහෝ කාලයක් ඒක ආරක්ෂා කරන්න හේතු වෙන ආකාරයේ තවත් හේතුවක් තියෙනවද කියලා ප්‍රශ්න කළා. එතනදී මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ පිළිතුරු දෙන්න දෙන පිළිතුරු වශයෙන් පැහැදිලි කළා. මේ භාග්‍යවත් වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහටත් වදාළා තියෙනවා. හේතුම් හේ භික්කවේ ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්තකා රජපරියන්තං පුරා නානප්පකාරස අසුචිනෝ පච්චරේකත අතිමස්මින් කායේ කේසාලෝමා නඛාදාන්තා තචෝ මං සංඝහාරෝ අට්ඨේ අට්ඨමින්ජා වක්ඛං හදයන් යකනං කිලෝම කම්පියකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංහා නිකාලසිකා මුත්තංචි නොය විදිහට භාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන්ගේ මේ ශරීරය පිළිකුල් කුණප කොටස් වලින් පිරී තියෙන්නේ කොහොමද කියලා බලන හැටියට මේ කයෙහි පාතලයෙන් උඩ කෙස් වලින් යට සමකලවර කොට ඇති ශරීරයේහි නොඑක් විදිහේ පිළිකුල් දුර්ගන්ධයේ හැමන අපිරිසිදු කුණුම කොටස් පිරී තියෙන්නේ. ඒ කියන්නේ කෙස්, ලොම්, නිය, දත්, හැම කියන මේ පහ පිටින් පේන්න තියෙනවා නේ. දැන් ශරීරය ගත්තාම පිටින් පේන්න තියෙන්නේ මේ පහ මොනවද? කෙස්, ලොම්, නිය, දත්, හැම අනේක නිසා තමයි අර භික්ෂුන් වහන්සේලා පැවිදි කරනකොටත් ඉස්සෙල්ලා මේ තච පංචක කර්මස්ථානය තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් පැවිදි කරනකොට මුලින්ම කියා දෙන භාවනාව මේ අසුභ භාවනාවයි. මොකද අර බඹසර ආරක්ෂා කරගන්න මේ අසුභ භාවනාව බොහෝසෙයින්ම උපකාරී උපනිශ්‍රේ වෙනවා. ඒක නිසා භික්ෂුන් වහන්සේ නමක් පැවිදි කරනකොට අන් කිසි භාවනාවක් නොවේ ඉස්ලාම කියා දෙන්නේ මේ තජ පංචක කර්මස්ථානය කියන්නේ කෙස්බාන වෙලාවෙහි උපාධ්‍යායන් වහන්සේ නැත්නම් ආචාර්යයන් වහන්සේ විසින් ඉස්ලාම් කෙස්වදක් කපනවා. කපලා ඒක අර පැවිදි වෙන කුල පුත්‍රයාගේ අතට දීලා කියනවා මේ කෙස්රෝද අරගෙන මේක දිහා බලාගෙන මේක වර්ණයෙන් පිළිකුල් වෙන හැටි ගන්ධයෙන් පිළිකුල් වෙන හැටි ඊළඟට පිහිඩිතයන් වශයෙන් සටහන් වශයෙන් ඊළඟට ආශ්‍රිත කුණුපයන්ගේ වශයෙන් පිළිකුල් වෙන හැටි සිහි කරමින් අර තජපංච කර්මස්ථානයේ පුරුදු කරන හැටි මේ වෙලාවේ අනුශාසනා කරනවා ඉතින් අන්න ඒ විදිහට සමහර කුඩා සාමණේරයන් වහන්සේලා හිටියා උපාධ්‍යායන් වහන්සේ නැත්නම් ආචාර්යයන් වහන්සේ විසින් කෙස්වද කපලා අතට දීලා තචක පංචක කර්මස්ථානයේ කියා දීම් දුන්නාම ඒ මොහොතේම අර කෙස්වද බලාගෙන පිළිකුල් සංඥාවත් වඩලා ඒකත් නිදර්ශනා කරලා අරහත්ත්වයටපත් වෙන්න තරම් වාසනාවන්ත වෙච්ච මහරහතන් වහන්සේලා පුරාණේ වැඩ හිටියා. يعني කෙස් කපා කෙස් බා ඉවර වෙනකොට රහතන් වහන්සේ නමක්. පැවිදි වෙලා සාමණේරයන් වහන්සේ රහත් වෙලා පැවිදි වෙන්නේ. අන්න ඒ මට්ටමට සිර දිනු කරගත්තා උත්තරයන් වහන්සේලා පුරාණේ හිටියා. ඉතින් අර බමසර ආරක්ෂා කරගන්න මේ අසුභ භාවනාව මෙහිමින් උපකාරී නිසා තමයි පුරාණේ හිටම බුද්ධ කාලයේ හිටම පැවිදි කරන කුල පුත්‍රයන් වහන්සේලාට ඉස්සෙල්ලාම මේ අසුභ කර්මස්ථානයයි කියා දෙන්නේ. පිටින් පේන පහ තමයි මුලින් කියා දෙන්නේ. කේසුන් ලොම් නියදත් සම. අනික් ඒවා ඇතුලේ තියෙන. මොනවද ඇතුලේ තියෙන්නේ? ඇතුලේ තියෙන දේවල් මාස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත ඊළඟට බඩදිව දලබු සිවිය පෙනහැලි බඩවැල් බඩවැල් බැඳුම් දිරු ආහාර නොදිරු ආහාර පිත ෂෙම ශරවලි දහඩිය මේදේ කඳුළු බුරුණු තෙල් කෙළ සොටු සන්දිලාටු මුත්‍රා කියන මේ කොටස්. මෙන්න මේ විදිහට මේ ශරීරය හැදිලා තියෙන්නේ මේ කියන පිළිකුල් කුණප කොටස් වලින් කියලා භික්ෂුව මුල හිටම පැවිදි වෙන අවස්ථාවේ පටන්ම නුවණින් සැලකීමෙහි යෙදෙන්නට ඕන පටික්කුල මනසිකාරය වැඩිමෙහි යෙදෙන්න ඕන. එතකොට තමන්ගේ ශරීරයේ පිළිකුල් කුණප කොටස් වලින් යුක්ත එකක් කියලා දකින භික්ෂුවට අනික් ඕනෑම ස්ත්‍රී පුරුෂයෙකුගේ ශරීරයත් පිළිකුල් වශයෙන්ම වැටහෙනවා නේ. එතකොට අර අන්‍යශ්‍රියක් දැක්කත් රාගසිතක් ඇති කර නොගෙන මේක මේ පිළිකුල් ශරීරයක් නෙමෙද, දුර්ගන්ධ ශරීරයක් නෙමෙද කියලා යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නකොට ලෝභසිත ඇති වෙන්නට නොදී සිත රැක ගන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා තමයි මේ තරුණ භික්ෂුන් වහන්සේලා තමන් වහන්සේලාගේ බඹසර කිල්ටි කරගන්න නැතුව බොහෝ කාලයක් ඒ බඹසර ආරක්ෂා කරගන්නේ කියලා භාරද්වාජ ස්වාමින් වහන්සේ රජතුමාට පැහැදිලි කළා. මේ රජතුමා ඒ පිළිතුරනොත් සම්පූර්ණ සෑහීමකටපත් වුණේ ඒ පිළිතුර බාරගත්තත් ඒකේ තව අඩුපාඩු පැත්තක් ගැන මතක් කළා. අඩුපාඩුවක් කියන්නේ මෙන්න මෙහෙමයි. රජතුමා කියනවා භාරද්වාජ ස්වාමීන් වහන්සේ ඒකේ තව අඩුපාඩු පැත්තක් ගැන මතක් කළා. අඩුපාඩුවක් කියන්නේ මෙන්න මෙහෙමයි. රජතුමා කියනවා භාරද්වාජ ස්වාමීන් වහන්සේ ඔය කතාව භාවිත කය ඇති භාවිත සිල් ඇති භාවිත සිත් ඇති භාවිත ප්‍රඥාව ඇති භික්ෂුන් වහන්සේලාට නම් ගැළපෙනවා. ඒ කියන්නේ කාලයක් තිස්සේ හොඳට සීලය සම්පූර්ණ කරගත්තු සිත වඩාගත්තු ප්‍රඥාව දියුණු කරගත්තු ස්වාමින් වහන්සේලාට නම් ওই කියන කාරණේ දුෂ්කර නෑ. ඕනෑම විශ්යක් මාතු කාන්තාවක් දැක්කහම මේ ශරීරය පිළිකුල් එකක් නෙමෙද කියලා අර දත්තිං සාකාරයට අනුව පිළිකුල් වශයෙන් බලන්න පුළුවන්. එතන සඳහන් වුණා භාවිත කාය, භාවිත ශීලා, භාවිත චිත්තා, භාවිත පඤ්ඤා කියලා පද හතරක්. එතන භාවිත කායය කියලා කියන්නේ පංචාධාරික කායෝ කියලා අට කතාවෙහි සඳහන් වෙනවා. පංචාධාරික කියන්නේ ద్వාර පහක් ගැනයි. ඒකනේ පංච අධාරික කියන්නේ මොනවද? ඈ? අන්න හරි. ඇස කන නාසය දිව ශරීරය කියන මේ පස් දොර. අන්න භාවිත කායා කියලා එතන අදහස් කරන්නේ කය වඩා තියෙනවා කියලා කියන්නේ. එතන මේ පංච අධාරයන් පස් දොර හොඳට සංවර කරගන්න පුරුදු කරලා තියෙන එකයි භාවිත කායය කියලා කියන්නේ. ඊළඟට භාවිත සීල. ඒ කියන්නේ කාලයක් තිස්සේ හොඳට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරගන්න පුරුදු කරලා කියන එක භාවිත සීල. භාවිත චිත්ත කියලා කියන්නේ සිත වඩා තියෙනවා ඒ කියන්නේ. ඔව් සතර සතිපට්ඨානෙ පිහිට සමත භාවනා. එතන විශේෂයෙන් අදහස් කරන්නේ සමත භාවනා ප්‍රගුණ කරලා තියෙන උපචාර අර්පණා වශයෙන් සමාධිය වඩා තියෙනවා. සතර සතිපට්ඨානිය වඩනකොට ඒ කර්මස්ථාන අනුව උපචාරාපනා සමාධි ලැබෙනවා නේ. ඉතින් චිත්ත භාවනාව සිද්ධ වෙනවා. ඊළඟට භාවිත ප්‍රඥා කියලා කියන්නේ අන්න විදර්ශනා භාවනාව වඩා තියෙනවා. විදර්ශනා භාවනාව කිව්වහම අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානෙ අයිති. ඔන්න ඔය විදිහට ඇහැ කන නාසය දිව ශරීරය කියන පංච අද්වාරයන් සංවර කරගන්න පුරුදු පුහුණු කරගත්තු. හොඳට සීලය රකින්න පුරුදු පුහුණු කරගත්තු. සමත භාවනාව වඩන්න පුරුදු පුහුණු කරගත්තු විදර්ශනා භාවනාව වඩන්න පුරුදු පුහුණු කරගත්තු ඊළඟට සමහර විට සෝවාන ආදී යම් යම් මාර්ගඵල ලබාගත් ස්වාමින් වහන්සේලාට ඔය කියන කාරණේ නම් දුෂ්කර දෙයක් නොවේ. ඒ එහෙම නැති ස්වාමින් වහන්සේලාත් ඉන්නවනේ. ඒ එහෙම සිත වඩලා නැති ප්‍රඥාව වඩලා නැති සීලය පුරුදු පුහුණු කරලා නැති පසින්දුරන් රැක ගන්න වැඩි බලපුරුද්දක් නැති අන්න එහෙම භික්ෂුන් වහන්සේලාට ওই කියන විදිහට අසුභ සංඥාව ඇති කර ගැනීම දුෂ්කරයි නේද? ඒක නිසා එහෙම භික්ෂුවක් ඇතැම් විට මේ අසුභේ සිහි කරනවා කියලා හිතාගෙන සුභ වශයෙන්ම කල්පනා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මොන අපි හිතමු සිත වඩලා නැති ඉන්ද්‍රිය සංවරේ පුරුදු පුහුණු කරගත්තු නැති භික්ෂුවක් තමන්ට ප්‍රියමනාප ස්ත්‍රී රූපයක් දකින්න ලැබිච්චාම ඒක අසුභ වශයෙන් මෙනෙහි කරනවා වෙනුවට සුබ වශයෙන්ම මෙනෙහි කරන්න පුළුවන් කියන එකයි මේ රජතුමා මතක් කළේ. ඒක නිසා ඒක හැමෝටම හරියන්නේ නැහැ කියන එකයි රජතුමා මේ ස්වාමින් වහන්සේට මතක් කර සිටියේ. රජතුමා පැහැදිලි කළා ස්වාමින් වහන්සේගේ දෙවෙනි පිළිතුර ඉන්ද්‍රිය සංවරය පුරුදු පුහුණු කරගත්තු සිල් රකින්න සමති දර්ශනා භාවනා වඩන්න කාලයක් හොඳට හිත පුරුදු පුහුණු කරගත්තු ස්වාමින් වහන්සේලාට නම් අසුභ මානසිකාරී යෙදিলা හිතේ ඇති වෙන රාගාදී ප්‍රපංචයන්ට ඉඩක් ඇති වෙන්න නොදී හිත සංවර කරගන්න එක පහසුයි ඒක දුෂ්කර නෑ නමුත් ඉන්ද්‍රිය සංවරය ශීලය සමාධිය ප්‍රඥාව හොඳ හැටියට වඩා වර්ධනය කර නොගත්තු වික්ෂුන් වහන්සේලාට ඕක අමාරුයි ඒ අය ශ්‍රී රූපයක් නැත්නම් ශ්‍රියක් දැකලා සුභ වශයෙන් බලන්න පුළුවන් අසුභ වශයෙන් මෙනෙහි කරනවා වෙනුවට සුභ වශයෙන් බලන්න පුළුවන් ඒක නිසා මේ වික්ෂුන් වහන්සේලා තරුණ වික්ෂුන් වහන්සේලා බ්‍රහ්මචර්යාව පිරිසුදු ආරක්ෂා කරන්න හේතු වෙන තවත් කාරණයක් නැද්ද කියලා තවත් හේතුවක් ගැන මේ රජතුමා භාරද්වාජ ස්වාමින් වහන්සේගෙන් විමසා සිටියා. එතනදී මේ රජතුමාට ස්වාමින් වහන්සේ පිළිතුරු දෙනවා මහ රජතුමනි භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරලා තියෙනවා කොහොමද ඒතතුම්හි භික්කවේ ඉන්ද්‍රියේෂු ගුත්තද්වාරා විහෙරත චක්කුණා රූපං දිස්වාමා නිමිත්තක් ගාහිනෝ අහුවත්ත මානුභ්‍යංජනක් ගාහිනෝ යථාධිකරණ මේතං චක්කෝන්ද්‍රයන් අසංගතං විහෙරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා කුසල ධම්මා අන්වාශ්‍රේයං තස්ස සංවරාය පටිපජ්‍යත රක්ඛත චක්ඛුන්ද්‍රියං චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්‍යත එයින් පැහැදිලි කරන්ට යෙදුනේ මහණෙනි ඔබ වහන්සේලා මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය සංවරී හික්මෙන්න ආරක්ෂා කරගත්තා වූ ඉඳුරන් ඇතුව වාසය කරන්න. කොහොමද? ඇසින් රූප දැකලා ඒවා නිමිති වශයෙන් ගන්න එපා. අනුයන්ජන වශයෙන් ගන්න එපා. මොකද්ද මේ නිමිති වශයෙන් ගන්නවා අනුයන්ජන වශයෙන් ගන්නවා කියලා කියන්නේ. මොකද අපි හිතමු යා විශේෂපුරුෂයෙක් දකින්න ස්ත්‍රියක්ව පුරුෂයෙක්ව දැක්කාම මේ ස්ත්‍රිය ලස්සනය මේ පුරුෂයා කඩ වශයෙන් එහෙම කියලා බලන්නේ. අන්න ඒක නිමිති වශයෙන් ගන්න එපා අනුයන්ජන වශයෙන් ගන්න එපා කියලා කිව්වේ. අනුයන්ජන වශයෙන් කියලා කියන්නේ අපි හිතමු මේ ස්ත්‍රිය සිනහ වෙන හැටි හොඳයි. නැත්තම් කටහඬ මිහිරි. නැත්තම් වර්ණය හොඳයි ආදි වශයෙන් කියලා අර අනුව්‍යංජනයක් කියලා කිව්වේ අන්න ඒ වගේ යම්ෂි ඉරියව් පැවැත්මක් කොටසක් හොඳයි කියලා සලකන්නත් එපා සම්පූර්ණ දැක්ක දර්ශනය හොඳයි කියලා එහෙම සුබ වශයෙන් ගන්නත් එපා කියන එකයි එහෙම නොගෙන ඒ කියන්නේ යම් කාරණයක් නිසා එහේ අසංවර කරගෙන වාසය කරනකොට හිතේ ලාමක අකුසල ධර්මයන් හට ගන්නවා නම් ලෝභය, ද්වේෂය වගේ ලාමක අකුසල ධර්මයන් හට ගන්නවා නම් අන්න ඒබඳු ලාමක අකුසල ධර්ම හිතේ හටගන්නා ආකාරයට රූප දිහා බලන් දෙපා. එහෙම රූප බලන්නේ නැතුව ඇහැ රැක ගන්න කියලා අනුශාසනා කළා. කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හය සම්බන්ධයෙන් මෙහෙමයි. යම් අරමුණක් දැන ගැනීම නිසා, ඒ කියන්නේ කනට යොමු වෙන යම් ශබ්දයක් ඇසීම නිසා කන සංවර කර නොගෙන වාසය කරනකොට හිතේ ලෝභය, ද්වේෂය වාගේ ලාමක අකුසල ධර්මයන් හට ගන්න පුළුවන් නම් අන්න ඒ ක්‍රමේ සද්ධාහන්න සුදුසු නෑ. කන්ට සබ්දයක් ඇති වෙනකොටම සිත රැක ගන්න ඕනේ. එතන ඉන්ද්‍රියන් රැක ගන්නවයි කියන්නේ සිත රැක ගන්නවා කියන එකයි. ඒ කියන්නේ දැන් ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට යොමු වෙන අරමුණු වලින් අර මනෝධාරයේ මුල්ව පහළ වෙන සිත් වලින් තමයි ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල ධර්ම හටගන්නේ ඉඩ ලැබෙන්නේ. නැතුව අර දකින මොහොතේ චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් ධාන විඥාණයෙන්වත් ජීවා විඥාන කාය විඥාණයෙන්වත් නෙමෙයි. දැන් ඇහෙන් රූප දකිනකොට ඒ දකින මොහොතේ චක්කු විඥාණය ඇති වෙනවනේ. ඒ චක්කු විඥාණයෙන් ගත්තු අරමුණ ඊළඟට මනෝධාරයට යොමු වෙනවා. ඊළඟට මනෝධාරයෙන් අර ඇහෙන් දැක්ක රූපේම මුල් කරගෙන සිත් පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මේක හරියට හඳුනා ගන්න දැක්ක අරමුණ හරියට හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. අර ඇහින් ගත්තු අරමුණ චක්කු විඥාණයෙන් ගත්තු අරමුණ මනෝද්වාරයට යොමු වෙලා මනෝද්වාරයෙන් ඊ අරමුණ දැනගත්ත දැනගන්න ගත්තයින් පස්සේ තමයි හරියට ඒ ආරම්භනේ මොකද්ද කියලා හඳුනගන්නේ. අන්න එතනදී අයෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් එහෙම අර චක්කෝද්වාරයෙන් ගත්තු අරමුණු මුල් කරගෙන ලෝභය ඇති වෙන්න පුළුවන් නේ. නැත්නම් ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ප්‍රිය අරමුණක් නම් ලෝභය ඇති වෙන්න පුළුවන්. අප්‍රියමනාප අරමුණක් නම් ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ඉතින් ලෝභය ඇති වුණා, ද්වේෂය ඇති වුණා, මේ දෙකම සමග මෝහය අනිවාර්යෙන් යෙදෙන්නම ඕන. අයෝනිසෝ මනසිකාරය කියන තැන තියෙන්නේ මෝහයයි. ඊළඟට ඇහෙන් රූපයක් දකිනකොටම යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නවා. අන්න යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තොත් අර දැක්ක අරමුණ මුල් කරගෙන මනෝධාරයේ සිත් පහළ වෙනවනේ. මනෝද්වාරයේ සිත් පහළ වෙනකොටම යෝනිසෝ මනසිකාරයේ පිහිටුවා ගත්තොත් එතන තියෙන්නේ මොකද්ද? අන්න ප්‍රඥාවනේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ප්‍රඥාව තියෙන. එතකොට අර දැක්ක රූපාරාමනේ අනිත්‍ය වශයෙන් සැලකනවා. එහෙමත් නැත්නම් දුක්ඛ වශයෙන් සැලකනවා, අනාත්ම වශයෙන් සැලකනවා, අසුභ වශයෙන් සැලකනවා, ධාතු වශයෙන් සැලකනවා, පිළිකුල් වශයෙන් සැලකනවා. එතකොට අර ලෝභය හටගන්න ඉඩක් ලැබෙනවද? ඉඩක් ලැබෙන්නේ නැහැ. ද්වේෂය හටගන්න ඉඩක් ලැබෙනවද? ඉඩක් ලැබෙන. ඉතින් මේ ඉන්ද්‍රිය සංවරය පිළිටවා ගන්නවා කියන අන්නේ ක්‍රමයට. චක්කුද්ධාරයෙන්, සෝතද්ධාරයෙන්, ගානද්ධාරයෙන්, જીවහාද්ධාරයෙන්, කායද්ධාරයෙන් කියන මේ බාහිර පස්වරෙන් ගන්නා යම් අරමුණක් මනසට යොමු වෙනකොට එතන යෝනිසෝ මනසිකාරය පිළිටවා ගන්නවා. එතකොට අර ගත අරමුණ නිසා ඊළඟට අර මනෝද්වාරයේ ඇති වෙන චිත්ත වීදි අකුසල් සහගත වෙන්නේ නැහැ. ඒකයි එතන ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඊළඟට මනෝධාරයටම යම් යම් අරමුණු වෙනවා. අතීතාරම්මන වශයෙන්. ඒ කියන්නේ ඉතින් කලින් දැක්ක ස්ත්‍රියක් ගැන සිහිපත් වෙන්න පුළුවන්. කලින් දැක්ක පුරුෂයෙක් ගැන සිහිපත් වෙන්න පුළුවන්. නේද? මොකක් හරි සුභ ආරම්මණයක් වශයෙන්. එතකොට රාගය ඇති වෙන්න පුළුවන්. එතකොට අතීත ආරම්මණයක් මුල් කරගෙන වර්තමාන වශයෙන් රාග, දේශ, මෝහ ඇති වෙන්න පුළුවන්. සුභ වශයෙන් දැක්කොත් ඒක රාගය හට ගන්න හේතුවක් වෙනවා. ඊළඟට ගැටෙන ආකාරයෙන් දැක්කොත් පටිගය හටගන්න, දේශය හටගන්න හේතුවක් වෙනවා. මේ දෙතනම මුලාව තියෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රමයයි. ඒකෙන් අර මනෝද්වාරයට එන අරමුණු ගැන පරිශ්‍රමයෙන් සිටින්නට ඕන. අතීත අරමුණක් විශේෂයෙන්ම සුභ වශයෙන් හෝ නැත්නම් ගැටෙන ආකාරයෙන් හෝ හිතට අරමුණු වුණොත් අරමුණු වෙච්ච හැටියේ මෙතන දියෝනිෂෝ මනසිකාරයේ පිහිටුවාගෙන එතනින් එහාට අර මනෝද්වාරයේ මුල් කරගෙන අකුසල චිත්ත වේදීන් පහළ වෙන්න නොදී මනෝ මනස රැක ගන්නට ඕන. සිත රැක ගන්නට ඕන. අන්න ওই ක්‍රමයට ආයතන හයෙන්ම ගන්න අරමුණු සම්බන්ධයෙන් අකුසල චිත්ත වීදීන් පහළවෙන්ට නොදී යෝනිසෝ මනසිකාර්ය පිහිටුවාගෙන සිත රැක ගන්නවා. සිත රැක ගැනීම තුළින් ඉඳුරන් හයම සංවර කරගත්තා වෙනවා. ඔන්න ඔය ක්‍රමයට වික්ෂුන් වහන්සේලාට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අවවාද අනුශාසනා කරලා තියෙනවා. ඉතින් මේ තරණ වික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ වදාළ ආකාරයට ඔය ඉන්ද්‍රිය සංවරය පිළිටුවා ගන්නවා. ඔන්නෝක නිසා තමයි මේ වික්ෂුන් වහන්සේලා බොහෝ කාලයක් තිස්සේම අර තම තමන් වහන්සේලා ආරක්ෂා කරන බ්‍රහ්මචර්යාව සිඳෙන්න නොදී ආරක්ෂා කරගන්නේ කියලා රජතුමාට කියන උදේන රජතුමාට පින්ඩල භාරද්වාජ ස්වාමින් වහන්සේ වදාලා. ඒ කියන්නේ අතීත කතා ප්‍රවෘතියක් සඳහන් වෙනවා. පුරාණ කාලේ ලංකාවේ හිටියා වූ එක ස්වාමීන් වහන්සේ නමක් කුඩා ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ විසින් ධර්මයේ ඉගෙන ගැනීම සඳහා වෙන විහාරස්ථානයකට මේ කුඩා ස්වාමීන් වහන්සේව යවා තියෙන තරුණ ස්වාමීන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේ ඒ වෙනත් විහාරස්ථානයකට ගිය වෙලාවේ පිණ්ඩපාතේ වඩිනකොට එක් දැරියක් මේ කුඩා ස්වාමින් වහන්සේට තරුණ ස්වාමින් වහන්සේට පිණ්ඩපාතේ බෙදා තියෙනවා. හිතන්නේ කැඳ ටිකක් දුකෙදයි පූජා කරලා තියෙනවා. කැඳ බෙදා ගන්න අතරතුරේ මේ දැරිය පිළිබඳත් යම්කිසි අදහසක් මේ තරුණ ස්වාමින් වහන්සේගේ සිතේ ඇති වෙලා තිබුණා. ඉතින් අර කැඳත් එක්ක Taman ගත්ත සුභාරමුණත් අරන් ගියා. ඒකත් හිතේ තිබුණා. ඔහම ටික දවසක් යනකොට යම්කිසි හේතුවක් නිසා මේ දැරිය මරණයටපත් වුණා. එතකොට මේ දැරිය මරණයටපත් වුණායින් පස්සේ මේ දැරිය අර කැඳ බෙදෙන වෙලාවේ පොළව පුරවාගෙන හිටපු සලුව ඒ දැරියගේ මව්පිය ඥාතීන් විසින් ඒක වෙනස් ස්වාමීන් වහන්සේ නමකට නැත්නම් විහාරස්ථානයකට පූජා කරන්න. ඉතින් ඔන්න ඔය විදිහයි මට කතා ප්‍රවෘත්තිය මතක. ඉතින් දැන් අර කැඳ පිළිගත්තු තරුණ ස්වාමීන් වහන්සේ අර වෙනත් විහාරස්ථානයකට ගිය වෙලාවේ දැක්කා අර දැරිය පොරවාගෙන හිටපු සලුව ඒ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් සතුව තියෙනවා. ඊපස්සේ ඒ ගැන ඇහුවා විස්තර. විස්තර අහනකොට ඉඳන්ගෝ අන්න අර අහවල් පව පවුලේ දැරියක් හිටියා. ඒ දැරිය හදිසියේ රෝගියෙකින් මරණයටපත් වුණා. ඊට පස්සේ දැරිය පොරවාගෙන හිටපු සලුව ඒ මව්පියන් විසින් ඒක විහාරස්ථානයේ පූජා කළා මේ දැරියගේ සල්වය කියලා. අන්න එතකොට අර එදා අර කැඳවලනපු තරුණ ස්වාමීන් වහන්සේට මතක් වුණා තමන් දැක තරුණ කාන්තාවගේ නැත්නම් ඒ තරුණ දැරියගේ සලුව නේද මේ කියලා ඒ වෙලාවේ එනකොට තමන්ගේ හිතේ යම්සි අදහසක් තිබුණානේ ඒ අදහස දරා ගන්න බැරුව තරුණ විසුණු වහන්සේ තපවත් වුණාය කියලා කලුරිය කළාය කියලා සඳහන් වෙනවා. ඉතින් දැන් ඒ කාරණේනොත් තේින්නේ එතනදී අර ඉන්ද්‍රිය සංවරයේ මනාකොට නොපිටුවා ගැනීමයිනේ. අර කැඳ පිළිගන්නා වෙලාවේ අර පරණ කාන්තාව ප්‍රවරවාගෙන හිටියේ තරණ දැරිය ප්‍රවරවාගෙන හිටපු ශාලුවේ නිමිතරම් තිබුණා. ඒකනේ ඒක අර වෙනත් තැනකදී වෙනත් විහාරස්ථානයකදී දැක්කහම මේ අහවලා ප්‍රවරවාගෙන හිටපු ශාලුවයි මේ කියලා එකපාර මතකයට ආවේනේ. එතනදී ඉන්ද්‍රිය සංවරය පිහිටුවා ගන්නත් බැරි වුණා. ඉතින් වගතුක හොයා බැලුවාම අර Tamanට කැඳ පිළිගන්නපු දැරිය පොරවාගෙන හිටපු සල්ලු එතනදී අර තමන්ගේ හිතේ මුලින් ඇතිවෙ තිබිච්ච සුභාරම්මණය නැත්තම් රාගානුසය මුල්ව හිතේ ඇතිවෙච්ච ශෝකය දරා ගන්න බැරුව අර තරුණ වික්ෂුන් වහන්සේ කලුරිය කළාය අපවත් වුණාය කියලා අට කතාවේ ඒ ප්‍රවෘත්තිය ගැන සඳහන් වෙනවා. ඒ වගේ නොයේ පිළ ප්‍රවෘත්තීන් මේ අට කතාවන්හිම සඳහන් වෙනවා. ඒත් ඒ කලින් අවස්ථාවේ ඒ කාලයකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධිය ගැන සඳහන් වෙනවා අනුරාධපුර කාලේ වික්ෂුන් වහන්සේලා පේලි පේලි වාසුන් අරගෙන වාඩි වෙලා රුවන්වැලි සෑ මළුවේ ධර්මය ශ්‍රවණය කරන ධර්ම ඉගෙන ගන්නවා. මහතෙරුන් වහන්සේ නමක් ධර්මය උගන්වනවා. එතකොට ඒ අනුව සජ්ජායනා කරමින් තරුණ භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්නා වයසින් භික්ෂුන් වහන්සේලා රුවන්වැලි සෑය මළුවේ අසුන් අරගෙන අර ධර්මයේ හදාරමින් ඉගෙන ගන්නවා. භික්ෂුණීන් වහන්සේලාත් අර භික්ෂුන් වහන්සේලාට පිටුපස්සෙන් අසුන් අරගෙන ඉන්නවා. ඔය අතරතුරේ අර පිටිපස්සෙම පේලී හිටපු භික්ෂූන් වහන්සේ නමක් බොහෝ වෙලාවක් එකම ඉරියව්වෙන් වාඩි වෙලා හිටපු නිසා අතපය දිග අරගන්න අත ටිකක් පස්සට ගලා. අත ටිකක් පස්සට කරනකොටම පිටිපස්සෙන් හිටියා වූ තරුණ භික්ෂුණීන් වහන්සේ නමගේ පපුවේ වැදුනා අර දික් කරපු අත. එතනදී යෝනිෂෝ මනසිකාරයේ පිහිටුවා ගත්තේ නැහැ. අර භික්ෂුණීන් වහන්සේත් මොකද කළේ? ඒ වෙලාවේ ඇතිවෙච්ච සුභාරම්භය නිසා අර තරුණ භික්ෂුන් වහන්සේගේ අත වැරෙන් අල්ලාගත්තා කියනවා. ඒ වෙලාවේ අර විසුණු වහන්සේටත් සංවරය පිළිටවා ගන්න බැරි වුණා. හිතේ රාගය හටගත්තා. මේ දෙන්නා මේ ආසන වලින් නැගිටලා ඉවත් වෙලා ගිහිල්ලා අන්තිමට පැවිද්දෙනුත් අයින් වෙලා උනෝ විවාහ වුණායි කියලා ඒ කතා ප්‍රවෘත්ති සඳහන් වෙනවා. ඉතින් බලන්න ආන්න ඒකෙන් පේන්නේ මොකද? ඉන්ද්‍රිය සංවරයේ පිහිටුවා ගන්න බැරි වෙච්ච පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාව ඒ අසංවරයේ නිසාම ඇතැම් විට ජීවිතයක් නැති කරගෙන තියෙනවා නැත්තම් පැවිද්දෙන් ඉවත් වෙලා නැවත කාමයන්ට නැත්නම් මේ ගිහිභාවයටපත් වෙලා තියෙනවා කියන එකයි. ඔන්න ඔය විදිහට මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා ඉන්ද්‍රිය සංවරය පිළිටුවා ගැනීම නිසා තමයි පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා බොහෝ කාලයක් බඹසර ආරක්ෂා කරගන්නේ කියලා. ඒ පිළිතුර ගැන රජතුමා සෑහීමටපත් වුණා. සෑහීමටපත් වෙලා සඳහන් කරනවා පින්වත් භාරද්වාජ ස්වාමින් වහන්සේ හරි අසිරිමත් හරි පුදුම සහගතයි. භාරද්වාජ ස්වාමින් වහන්සේ මේ පැවසපු ප්‍රකාශයේ පවසපු ප්‍රකාශයේ ඒකාන්ත සුභාසිතයක්. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඉන්ද්‍රිය සංවරය පිහිටුවා ගන්නට වදාරලා තිබෙන අය ඒ අනුව හික්මෙන භික්ෂුන් වහන්සේලා බොහෝ කාලයක් බඹසර නිරුපද්‍රිතව රැක ගන්නවා කියපු කතාව සුභාසිතයක්. ඒකේ හැටියෙම පිළිගන්න පුළුවනි කියලා රජතුමා පිළිගත්තා. පිළි අරගෙන රජතුමා තමන්ගේ අත්දැකීමක් සඳහන් කරනවා. භාරද්වාජ ස්වාමීන් වහන්සේ මමත් සමහර අවස්ථාවල් වලදී කය සංවර කර නොගෙන, වචනය සංවර කර නොගෙන, සිත සංවර කර නොගෙන, සිහියෙන් තොරව, ඉන්ද්‍රිය සංවරයෙන් තොරව අන්තපුරයට පිවිසෙනවා. එතකොට ඉතින් දැන් අන්තපුරේ ඉන්නවනේ මේක විදිහේ රූප සම්පත්තියෙන් සෝභමාන අන්තපුර ස්ත්‍රී නේද? එතකොට මොකද වෙන්නේ? රජතුමා කියනවා අතිවියමන්තස්මේ සමේ ලෝභ ධම්මා පරිසහන්ති. අන්න ඒ වෙලාවේ බලවත් විදිහට මගේ සිත රාගයෙන් යට වෙලා යනවා, ලෝභයෙන් යට වෙලා යනවා. යස්මින්ච පාහම්භෝ භාරද්වාජ සමේ රකිතේනේව කායේන රකිතාය වාචාය රකිතේන චිත්තේන උපට්ඨිතාය සතියා සංවතේහි ඉන්ද්‍රියේහි අන්තේ පුරම් පවිසාමි නමන්තත් තස්මින් සමේ ලෝභ ධම්මා පරිසහන්ති භාරද්වාජ ස්වාමින් වහන්සේ යම් අවස්ථාවකදී මම කය සංවර කරගෙන වචනය සංවර කරගෙන සිත සංවර කරගෙන සිහියෙන් යුක්තව ඉන්ද්‍රියන් සංවර කරගෙන අන්තපුරයට පිවිසෙනවද අන්න එබඳු අවස්ථාවල් වලදී ලෝභය මාගේ සිත යට කරගන්නේ රාගයෙන් මාගේ සිත යට වෙන්නේ කියලා රජතුමා තමන්ගේ අත්දැකීම පවසා සිටියා. ඉතින් මේ රජතුමා භාරද්වාජ ස්වාමින් වහන්සේ සමග කළ ධර්ම සාකච්ඡාවෙන් බොහොම සන්තෝෂ භාවයටපත් වුණා. පත් වෙලා විශේෂයෙන් අවසානයේට සඳහන් කරපු කාරණේ ගැන තමයි රජුරුව බෙහෙවින්ම පැහැදීමටපත් උනේ. මොකද ඒකට හේතුව අර තමන්ගේ අත්දැකීමත් එක්ක සැසඳිච්ච නිසා. තමන්ගේ අත්දැකීමත් එක්ක තරජුරෝ තේරුම් ගත් මේ බුදුරජාණන් වහන්සේ වදාarලා තියෙන අනුශාසනාව සැබෑවක් සුභාසිතයක් මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ කියපු කතාව ඇත්තයි. මොකද කලින් උත්තර දෙක සමහර කෙනෙකුට ගැළපෙනවා සමහර කෙනෙකුට නොගැලපෙනවා. නැත්නම් වික්ෂුන් වහන්සේ නමක් කාන්තාවක් දැක්කාම මේ මගේ මව්ය, මේ මගේ සහෝදරිය, මේ මගේ දියණිය කියලා එහෙම සංවර භාවයේ පිහිටුවා ගන්න. නැත්නම් කෙනෙකුට එහෙම බැරි වෙන්න පුළුවන්. ඊළඟට භාවනාවේ පළපුරුද්ද තියෙන වික්ෂුන් වහන්සේ නමක් නම් ස්ත්‍රියක් දැක්කාම කාන්තාවක් දැක්කාම අසුභ මනසිකාරයේ යෙදිලා හිතේ රාගය ඇති වෙන්නේ නොදී සිත රැහ ගන්නවා. එහෙම භාවනා මානසිකාර්යය ගැන පුරුද්දක් නැති කෙනෙක් ඒ වෙලාවේ සුභ වශයෙන් අරමුණු අරගෙන අර උදාහරණ වශයෙන් සඳහන් කරපු පුරාණයේ හිටපු තරුණ භික්ෂුන් වහන්සේලා ඇතම් කෙනෙක් මරණයටපත් වුණා වගේ සමහර කෙනෙක් බඹසරින් චුත වුණා වගේ යාශනයට විපදටපත් වෙන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය ගත්තාම මේ කවුරුත් ඉන්ද්‍රිය සංවරෙහි පිළිටුවා ගත්තොත් ඒක සෑම දිනාටම සාධාරණ වශයෙන් බඹසර රැක ගන්න උපකාරී වෙනවා. ඉතින් රජතුමා සඳහන් කළේ රජතුමාට පා. එතකොට රජතුමා මේ කියවන ප්‍රකාශයෙන් පේනවා රජතුමා ඒ වෙනකොට තිසරණීහි පිහිටි කෙනෙක් නෙමෙයි ධර්මයේ ගැන වැඩි අහලා දැනගෙන පළපුරුද්දක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. ඉතින් ධර්මයක් හරිහැටියේ නොදැනගෙන හිටපු මේ රජතුමා පවා අත්දැකීමෙන් දැනගෙන හිටිය ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව හිත රැකගෙන අන්තපුරයට පිවිසෙන අවස්ථාවල් වලදී රජතුමාගේ සිතත් ලෝභයෙන් යට වෙන්නේ අන්න ඒ වෙලාවේදී රජතුමාගේ හිතේ යම්කිසි සංවර භාවයක් පාලනයක් තියෙනවා. එහෙමනම් භික්ෂුන් වහන්සේලා ඒ ඉන්ද්‍රිය සංවරයේ පිහිටියා සිටියොත් ඒකාන්තයෙන්ම බමසර පිරිසිදු ලෙසින්ම ජීවිතාන්තය දක්වාම රැක ගන්න පුළුවන් වෙනවා කියන ඒ පිළිතුර රජතුමා සාදුකාර දී පිළිගත්ත ඒ පිළිතුරින් සෑහීමකටපත් වුණා. ඒ නිසා රජතුමා භාරද්වාජ ස්වාමීන් වහන්සේට පවසා සිටිනවා අභික්ඛන්තම් භෝ භාරද්වාජ අභික්ඛන්තම් භෝ භාරද්වාජ භාරද්වාජ ස්වාමීන් වහන්සේ බොහොම හොඳයි පිළිතුර බොහොම හොඳයි. පින්වත් භාරද්වාජ ස්වාමීන් වහන්සේ හරියට මේ යටිකුරු කරලා තිබිච්ච දෙයක් උඩුකුරු කරලා හරවා පෙන්වවා වාගේ. වැහිලා තිබිච්ච දෙයක් විවෘත කරලා පෙන්වවා වාගේ. මංගුලාව හිටපු කෙනෙකුට මාර්ගය කියා දුන්නා වාගේ. අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහනක් දැල්වලා රූප දකින්න අවස්ථාව සලසා දුන්නා වාගේ. භාරද්වාජ ස්වාමීන් වහන්සේ නොඑක ආකාරයෙන් මට ධර්මයේ දේශනා කළා. මම මේ අවස්ථාවේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ શරණ යමි ධර්ම රත්නයත් සංඝ රත්නයත් શરණ යමි කියලා මේ රජතුමා පවසා සිටිනවා. එතෙන් පටන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට මේ රජතුමාව, ඒ කියන්නේ උදේන රජතුමාව දරා ගන්නා හැටියට බාරද්දාජ ස්වාමින් වහන්සේට පවසා සිටියා. ඉතින් මොන ඔය විදිහට මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් උදේන රජතුමා පවා තමන්ගේ තිබිච්ච ඒ සැරපරසගත දුරු කරගෙන ඉන්ද්‍රිය සංවරය ගැන සිහි පිහිටුවාගෙන තුනුරුවන් සරණ ගිය උපාසක පින්නතෙක් භාවයට පත් වුණා. ඉතින් මේ දේශනාවේ සඳහන් වෙන ධර්ම කාරණා අපටත් අපේ ඉන්ද්‍රියන් සංවර සංවරය පිහිටුවා ගැනීම සඳහා ඒකාන්ත වශයෙන් උපකාරී වෙන නිසා අපි කවුරුත් ඒ කියන ආකාරයට ඉන්ද්‍රිය සංවරය පිහිටුවා ගන්නට අදිෂ්ඨාන තබා ගනිමු. ඒ විදිහට ඉන්ද්‍රිය සංවරයත් ඊළඟට ඒ ඉන්ද්‍රිය සංවරයේ මුල් කරගෙන ශීලයත් ශීලයේ මුල් කරගෙන සමාධියත් සමාධිය මුල් කරගෙන ප්‍රඥාවත් වඩා වර්ධනය කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ නිවන් මඟ හැටියට සැකවින් පහදා දුන්නේ. ඉන්ද්‍රිය සංවරයෙන් තොරව ශීලය පිරිසිදු ආරක්ෂා කරන්නටත් බැරි බව දැන් මේ අනුශාසනාව අනුව පැහැදිලි වෙනවා, දේශනාව අනුව පැහැදිලි වෙනවා. ඒ නිසා මේ පින්නතුන්ලා පවා ගිහි ජීවිත ගත කරමින් සිටියත් Tamanට හැකි සෑම අවස්ථාවකදීම ඉන්ද්‍රිය සංවරය පිහිටුවා ගන්නට ඕනේ. කියන්නේ අර මනෝද්වාරයට අරමුණු වෙන අරමුණු සම්බන්ධයෙන් නිරන්තරයෙන් යෝනිසෝ මනසිකාරයේ පිහිටුවා ගන්නට ඕන. ඕනෑම අරමුණක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම වශයෙන් ඉදට අරමුණන ඕනෑම අරමුණක් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සමුප්පාද වශයෙන් මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරයේ දෙනවා නම් එතන තියෙන ප්‍රඥාවයි. ප්‍රඥාව තියෙන තැන ලෝභ දෝෂ මෝහ ආදී අකුසල ධර්මයන්ට ඉඩක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ආලෝකයේ තියෙන තැනක අන්ධකාරයට ඉඩක් නැහැනේ නේද? අන්න ඒ වගේ තමයි යෝනිසෝ මනසිකාරය යම් තැනක තියෙනවා නම් එතන අකුසල ධර්මයන්ට ඉඩක් ඇත්තේ නැහැ. අන්න එතකොට සීලය පිරිසිදු වෙනවා. ඉන්දිය සංවරය තිබුණොත් තමයි ශීලයේ පිරිසිදු වෙන්න. අන්න එතකොට තමන් සමාදාන් වෙච්ච ශික්ෂාපද පිරිසිදු ලෙසම ආරක්ෂා කර ගන්න පුළුවන්. කාය සංවරයත් එහෙමයි. ළඟට වාග් සංවරයත් පිරිසිදු ලෙසම පවත්වා ගන්න පුළුවන්. ඒ කාය වාග් සංවරය ළඟට මනෝ සංවරය සඳහා උපනිශ්‍රේ වෙනවා. ශීලයේ පිටි නොනැති ශ්‍රාවකයා ඊළඟට උපචාරාර්පණා වශයෙන් සමත භාවනාවනු දිනු කරගෙන ඊළඟට අනිච්ච දුක්ඛනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයේ මුල් කරගෙන නාම රූප ධර්මයන් සම්වර්ෂණය කරමින් විපස්සනා භාවනාවක් දියුණු කරගෙන ප්‍රඥා ඉන්ද්‍රිය සම්පූර්ණ කරගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් උතුම් නිවන සාක්ෂාත් කරගන්න සමත් වෙන නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ජනිත කරගත් කුසල ශක්තිය අප සෑම දිනාටම තව තවත් ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය සංවරය දියුණු කර ගැනීම පිණිස හේතු වේවා සීල සංවරය දියුණු කර ගැනීම පිණිස හේතු වේවා සමාධි ඉන්ද්‍රිය සම්පූර්ණ කර ගැනීම පිණිස හේතු වේවා ප්‍රඥා ඉන්ද්‍රිය සම්පූර්ණ කරගෙන සීල පුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසැනසී පැමිණවදාල සාද සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත තුම් නිවනින් සැනසීම සඳහා හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු